බුදුරජාණන් වහන්සේගේ ධාතු මේ ලෝකේ හැමතැනම තියෙනවා. දැන් උපාසක මාත්‍ය ධාතු කියලා කියන වචنين දේශනා කරන්නේ මේ අර පතරියෙන් අල්ලන්න පුළුවන් ඒවනේ. කේස ධාතු, දන්ත ධාතු, දෝණයක් පින ධාතු එහෙමනේ. තථාගතයන් වහන්සේගේ ධාතු මේ ලෝකේ මට්ටම් හතරකින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ පටවි ධාතුව ලෝකේ ගොඩාක් තැන්වල තැන්පත් කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ විශ්වය හැමතැනම තියෙනවා. යෝ මං පස්සති යෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. එතකොට අපි මේ නාම රූප වලින් මේ මේ ලස්සන ගාට මම බැඳුණානේ. නෑ ඊට පස්සේ මම මේ ගාට බැඳෙන්නේ දැන් ගැටෙනවානේ. ගා ගා පාඩුවේ සිටියාම මම මම් පාඩුවේ හිටියම් ප්‍රශ්නයක් නෑනේ. මේ ලස්සන මේ ගාය තමයි මම තපස් රකින්නේ මේ ගායට තමයි මම පින්ඳ පාටි කරලා සැතපෙන්නේ කියලා ඒකට බැඳුණා. දවස් දෙක තුනක් යනකොට මට තේරෙනවා මේ මෙච්චර ගස් කීදී මම මේකට බැඳිලානේ. ඊට පස්සේ ඒක පැත්ත පලා තියන්නේ. දැන් ගැටෙනවා. එතකොට මේ යැලීම ගැටීම මේ නාමය තුළින් රූපය තුළින් දැක්ක ගමන් දැන් එයා දැක්කේ බුදුහාමුදුරුවෝ. එයා දැන් දැක්කේ බුදුහාමුදුරුවෝ. එතකොට මේ ලෝකේ සෑම මොහොතක් තුළම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට අපි දකින්නේ බුදුහාමුදුරුවෝ. අවිදින යනකොට කඩිය පෙළියක් යනවා. අනේ මම පාගල බෑ. පවුනේ. මම පාඩුවේ ගියාද කියලා යනවා. ඒ පාගන්න නැතුව යනකොට දැන් 100න් යනවනේ. තවත් 100න් යනකොට ඉස්සර සර්පයා පේනවා. අන්න බලන්න කෙනෙකුගේ ප්‍රාණය රැකපු නිසා අපේ ප්‍රාණය රැක නැත්නම් සර්පයා පෑගෙනවා. එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ හැමතැනින්ම ධර්මයේ දකින්නකොට ධර්මානුකූල හැමදේම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ හැම තරංගය තුළම බුදුහාමුදුරු ජීවමානයි. එහෙමයි. එතකොට මේ විශ්වය හැමතැනම උන්වහන්සේක දාපු තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ ධාතුව කියලා කියන්නේ මේ අල්ලන්න පුළුවන් එකක් වහන්සේගේ සබ්බිය ධාතුවක් නේ. එහෙමයි. උන්වහන්සේ මේ ලෝකෙට මගේ ශාසනය 2500කින් මේක ඉවර වෙලා ඊළඟ 2500ක් යනකොට මෙතන ඉවර වෙලාම යනවා. ඒතකොට පවතින කාලේ ඉවර වෙන කාලේ මේ මේ කාලෙට මේ මේ දේවල් වෙනවා. ඒක කණ්ඩා වෙනකොට කාසාව කණ්ඩ කෙනවා. මේක සාසන ඉවර වෙනකම්ම රතන් වහන්සේලා අඩුවක් වෙන්න මේ ධර්මයේ මේ විදිහට පවතිනවා කියලා ඒ තථාගතයන් වහන්සේ රහදවල් දෙකේ මේකන මෙනෙහි කරනවානේ. උන්වහන්සේ සර්වඥ ඥාණයෙන් දකින්නවානේ මේ ශාසනය පුරාවටම. ඊළඟ ශාසනය යනකම්ම මේක ඉතුරු වෙන ටිකත් උන්වහන්සේ දකින්නවානේ. ඒ හැමදේම දකපු චේතනාව, ඒ මනෝ ධාතුව මේකේ තියෙනවානේ. දේශනා ධාතුව, වායෝ ධාතුව මේකේ තියෙනවානේ. ඒ උන්වහන්සේ පරිභෝජනය කරපු මේ සෑම ධර්මස්කන්ධයක්ම මේකේ පවතිනවානේ. පිරිනොම් පෑවට පස්සේ අදිස්ථාන වලින් ඇති වෙච්ච ඉතුරු වෙච්ච ටික මේ පටවි ධාතු වශයෙන් තියෙනවා. ධාතු මට්ටම් හතරක් තියෙනවා. මේ විශ්ය පුරාම තියෙන තථාගතයන් වහන්සේගේ ධාතු. පටවි ධාතු මේ ගොඩාක් තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තින්නේ පටවි ධාතු එක තැනක තියෙන්නේ ඒක සිල් වැඩි තැන් වලට ඒක ඉදේ යනවා ඒක. ඒවා මේ ගමන් ගන්නා සුළුයි. ඒ ධාතු වලට ඉරුදියක් තියෙනවා. ඒවා ගොඩක් දුස්සීල වුණත් ඒ තැන් වල ඒක නවතින්නේ නැහැ. ඉන්දියාවේ මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයේ පිළිබඳව මේ පිළිගැනීම තියෙනවා ලංකාවේ තරම් නැහැ. පිළිගන්නේ නැහැ කියලා අපිට කියනවා. පිළිගන්නවා ලංකාවේ තරම් නැහැ. ඒකට හේතුවක් තමයි මේ ඒ කාලේ පැවතිච්ච ගොඩාක් ආගම් එක්ක තථාගතයන් වහන්සේවත් සාමාන්‍ය ශාස්ත්‍ර වහන්සේ වශයෙන් තමයි පිළිගන්නේ. දැන් අපිට ත්‍රිවේදය උගන්වනකොට අපිට මේ ගෞතම බුදු කියලා කියන්නේ නැහැ. ගෞතම මුනි කියලා තමයි කියලා දෙන්නේ. එතකොට උන්වහන්සේ හිමාලයේ තපස් රැකපු සාමාන්‍ය මුනිවරයෙක්. ඒ කියන්නේ ඊට උඩ රෑන්ක් තියෙනවනේ. ඍෂි මහරිෂි කියලා. ඒ රෑන්ක් වලට යන්න බැරි වෙච්ච සාමාන්‍ය රෑන්ක් එකක හිටපු කෙනෙක්. හොඳට අවබෝධ වෙච්ච, හොඳට මේ ඉරිදි දන්න, මේ ගොඩාක් ප්‍රඥාව තියෙන, ශ්‍රේෂ්ඨ ගුණධර්ම තියෙන උත්මේ. එච්චරයි අපිට කියලා දෙන්නේ. එතනින් එයාට මේ උන්වහන්සේ මෙහෙම සම්මා සම්බුදු මේ වගේ ඥානයක් ඒක ඍෂිවරුන්ගේ සීමාවට එයාට ගිය එකක්, එහෙම එකක් කියලා දෙන්නේ නැහැ. දැන් මේ හැවිල්ලා බලනකොට තමයි මේ සම්මා සම්බුද්ධත්වය කියන්නේ මොකද්ද කියන එක තියෙන්නේ. එතකොට ඉන්දියාවේ උන්වහන්සේ බුදු වුණාට උන්වහන්සේට ලොකු නිර්වචනයක් නැහැ. දැන් හැම ප්‍රාන්තයකම උන්වහන්සේට මේ ටෙම්පල් නැහැ නේ, පන්සල් නැහැ. ඒතර බුද්ධ ගයාවේ මේ මහබෝධි ඒ වගේ විශේෂ තැන්වල විතරක් ටිකක් ඒක සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම නැතුව මේ හැම තැනම නැහැ. ඒ කාලේ ඉඳලාම Hindu සංකල්පය තමයි වැඩිපුර තියෙන්නේ. කෝවිල් සංකල්පය. දැන් දඹදිව බුද්ධ ගයාවත් අර කෝවිලේ වාගනේ හදලා තින්නේ. ඒ ඒක තමයි ඒගොල්ලන්ගේ සාමාන්‍ය ආකෘතිය. ඒකට තමයි හැම දෙන්න හැදෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරක් තියෙනවද ඒකේ ධාරිතාව කිලෝ ප්‍රමාණයෙන් කොච්චරද කොයි කොයි තැන්වල කොච්චරක් තියෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒකට හේතුව ඒවා මේ එකපාරට නැති වෙනවා කාලයක් යනකොට. එතන ඉන්න ස්වාමීන් වහන්සේලා දුස්සීල නම් ආවතේව කෙරෙන්නේ නැත්නම් ඒ ගරුත්වයට කැළල ඇති වෙනවා නම් ඒක එතනින් පිටත්. ගොඩාක් දේවල් මේ දැන් බලන්න පටන් ගත්ත තැන නැති වෙන්නේ. දැන් බත් එකක් අපි උයනවා. ඒක පිළිනු වෙන්නේ කොයිද? අම්බන්තකද කුරුණෑගලද? පිළිනු වෙන්නේ මෙතනනේ. ඇයි කර්ම වලනේ නෙවෙයි. උයපු තැන තමයි පිළිනු වෙන්නේ. එතකොට ධර්මයක් යම්කිසි තැනක දේශනා කරනු ලබනවන ඉස්සල්ලාම ඒක ඉවර වෙන්න ඕනේ එතන. බුදුහාමුදුරේ දේශනා කරන මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉස්සල්ලාම මේ නැති වෙන්නේ මේ මෙතන කියලා. හැබැයි මේ මේක අරගෙන යන තැන තියෙනවා පිටට ඒගොල්ලෝ දෙකට විශාල ගරුත්වයක් දෙනවා. දැන් ගමේ මිනිස්සුන්ට ඒකමට දුව දුවන අරක් බලන කිරි දවනවා. කැම්පස් එකේ මේ පාස් වුණයි මිනිස්සු ඉස්කෝලේ යන මිනිස්සු. ඊට පස්සේ අරක් බැඳලා ඒ මිනිස්සු කැම්පසෙත් යනවා. ඇවිල්ලා දක්කනවා, ඉතින් ගොම හදිනවා, ඉතින් කිරි දවනවා, විකුණනවා. අවුරුදු පාර වුණා මේ මිනිස්සු දොස්තර කෙනෙක් වුණා. කවුරුන් මේ සර් කියලා කතා කරනවා. අර ගමරාලගේ පුතාට එන්න කියන්නකෝ මේ මෙයාට පොඩ්ඩක් අසනීපද. දොස්තර කියලා කියන්නේ ඇයි? ගමේ වෛද්‍යවරයා ගමට අගේ නැහැ. හැබැයි වෙන තැන් වලට ගියාම සර් කියලා කතා කළා කුටු දාලා බොහොම ගෞරවයෙන් ඇයි එයා වටින්නේ පිටට ඒ ගමට වටින්නේ දැන් මේ ගම් වල ගොඩාක් අධ්‍යාපන වැඩි උපාධිධාරීන් කිසිම කෙනෙක් සතපාකට ගණන් ගන්න ආවලාගේ පුතානේ දැන් මොනවද දැන් කරන්නේ මොකවත් ගරුත්වයක් නැහැ. ඒ වගේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉන්දියාවේ දේශනා කරපු කාලෙත් මේකට ප්‍රශ්න තිබුණා. ඒ පිළිගැනීම් වල ප්‍රශ්න තිබුණා, තර්ක තිබුණා, ගැටලු තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දන්නා මේක ඉන්දියාවට වඩා පිටයි මේක ගොඩක් මේක මේ පවතින්නේ. දැන් තායිලන්තය, මියන්මාරය, භූතානය, ලංකාව මේ වගේ රටවල් වල මේ ඉන්දියාවට වඩා ධර්මයේ වැඩි. ශ්‍රේෂ්ඨ ලෙස තියෙනවා. හැබැයි ඉන්දියාව එච්චර නෑ. දැන් තායිලන්තයේ තියෙන ඒ සේනාසන වල ප්‍රමාණය, ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය අරන්ගින් බලනකොට ඉන්දියාවේ මේ 100 දෙකක්වත් නෑ. ඒ තරම් එක පිළිලා. හැබැයි ඒ දහස් ගණන් ඉන්නවා ස්වාමීන් වහන්සේලා. එක සේනාසනයක 5000 10000 1000 එම ඉන්නවා. හැබැයි ඉන්දියාවට ගිහින් බලනකොට ඉතින් 7 8 නමකට වඩා නෑ. ඔව් ඒවා මේ සම්ප්‍රදායෙන් සෑහඳ කාලයක ඉඳලා එන එකක්. අන්තක කෝටි 110න් එක කෝටියක්වත් බෞද්ධයාට නැහැනේ. කෝටි 110න්ම මේ කෝටි 109යි තුන් කාලක්ම තියෙන අන්‍ය ආගම්වලට. එතකොට අර කැපැසිටි එක අඩු නිසා පැවිදි වෙන්නේ නැහැ. එතකොට මේ පැවිදුණාට දන් දෙන්න මිනිස්සු නැහැ. ඇයි ඒ චාරිත්‍ර දන්නේ නැහැ. එතකොට උපාසක කට්ටිය දානලයිස්තු අරගෙන හදන්නේ ක්‍රම නැහැ. එතකොට ඉතින් ඒක පිළිගෙනවා. දැන් ඉතිය උයාගෙන තමයි වළඳන්නේ. ගොඩාක් ඒ කාලෙත් තිබුණා බුදුහාමුදුරු ජීවමාන වෙන කාලේ පිළිගැනීම තිබුණා. ඒක න කෝටි ගණන් රාත්තුනේ. ඒක පස්සේ පස්සේ පස්සේ සීග්‍රයෙන් ඒක නැතුව ගියා. දැන් ගොඩාක් අඩුයි. සමාර්ථය දැන් මේ ගයෙන් අත්තක් අරගෙන අපි වෙන තැනක පැල කෙරුවාම අපි දන්නවා මේකේ මේ කොටසක් කියලා, සාකාවක් කියලා. නමුත් ඒක අරගෙන ගිහිල්ලා පැල කරන රට තියෙනවනේ. ඒ කාලයේ දීපේ දේශයේ කියන ඒ ස්වභාවික බලපෑම් වලින් ඒ කාලයක් යනකොට ඒ ගා වෙනස් වෙනවා. දැන් උපාසක මාත්‍යය දැන් හොඳට වාඩිලා හොඳට කතා බහ කරනවානේ. දැන් ජර්මනියට ෆ්‍රැන්ක්ෆෝර්ට් වලට ගියාම ඒ ඉන්නවා ලංකාවේ මිනිස්සු. කවුරුත් ඇවිල්ලා බිම වාඩි වෙන්නේ නැහනේ. සමාසනේ වාඩි වෙලා අපේ යන කොයිද ලංකාවේ? මං ඉතින් බලන්නේ මේ මිනිස්සු මොකවත් නැහනේ චාරිත්‍ර වාරිත්‍ර. මොකද වෙලා තියෙන අර රැල්ලට ගිහින් ආන්දරේ නැගින් එන්නත් අත දික් කරා. මං අත දුන්නේ නැහැ. ඇයි? ඒ මනස අර ෆොරින් කල්චර් එකට හැදිලා. ඒ වගේ අර ගා එතනින් අරගෙනලා මෙතනින් තිබ්බම ලංකාවේ පොළොව වෙනස්නේ. මේකේ වතුර වෙනස්නේ. මේ පරිසරය වෙනස්නේ. මේකට ඇදුනක් පස්සේ කාලෙන් පස්සේ අර ඥාන දෙක අරන් බලනකොට ඥාන දෙක මැච් වෙන්නේ තවත් කාලයක් යනකොට මේ අරක සාකාවක් කියලා මේක විද්‍යාත්මකින් ඔප්පු කරන්න බෑ. ඒක වෙනස් වෙලා. ඒක වෙනස් වෙලා. ඒ කාලේ ගේන්න ඇති ගොඩාක් සාකාවල් ගෙනල්ලා තියෙනවා. දැන් ගොඩාක් දේ දැන් මේක ලියවිලා තියෙන ටිකයිනේ. ලිය නොවෙච්ච ඒවා කොච්චර තියෙනවද? දැන් රාතන් වහන්සේලා සංගණන ගත්ත දේවල් නේ අපි ළඟ තියෙන්නේ. ගත් නොගත්ත දේවල්. කැලෑවල් වලම එහෙම රාත් වෙලා පිටිනම් පාපු කට්ටියගේ මොකවත් විස්තර නැහැ එහෙම ගත්තොත් කවදාවත් මේකේ මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. දැන් මේ ස්ථානයේ රාතන් වහන්සලා 300යි කියලා කිව්වට ඇත්තටම පිළිගන්න ඒක නීති අනුකූල ලේඛන වලින් තියෙන නිසා නමුත් මේ සමාජයට වැඩි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අඳුනගෙන නැහැ මේක රාතන් වහන්සේ කියලා. උන්වහන්සේ සාමාන්‍ය විදිහට කාලා බිල හොඳට hina වෙලා විනෝදයෙන් ඉඳලා එහෙම පිරුණම් පාලා. නමුත් උන්වහන්සේ ලිස්ට් එකට ඇවිල්ලා නැහැ. ඇයි උන්වහන්සේ ඊරිදි මොකවත් නැහැ. දේශනා පාටි ආර අර මොකවත් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් නෑ රහත්. ඒ වගේ මේ ශාසනේ රාතන් වහන්සේලා හොයාගන්න බැරුව උන්වහන්සේලා ඒවා කියන්න යන්නෙත් නෑ මොකවත් ගැටෙන්න යන්නෙත් නෑ ඒ මෙන්දලා පිළිනවම් පාපු කට්ටිය. ගණනින් සීමාවෙන් එයා. ඒ නිසා මේ ලෝකේ අපිට මේ හරියටම ස්ථිර වශයෙන් මොකවත් කියන විනාශ වෙන සුළු ඉන්නේ. මේ හැමදේම වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ හිටපු උපාසක මාත්‍ය තරුණ කාලේ නෑනේ. තරුණ කාලේ හිටපු කෙනා කසාද බඳතර පස්සේ නෑනේ. එයා සම්පූර්ණයෙන් මේ එකතු කරන්න අම්බ කරන්න පෝසත් වෙන්න එයාගෙන එයාගෙනම හිතන්නේ. දැන් අර තරුණ කාලේ මේ ප්‍රශ්න මොකවත් යාට තිබුණ නැහනේ. දැන් එයා වෙනස් වෙලානේ. එහෙනම් මේ බලානිදි මිනිස්සු මෙච්චර වෙනස් වෙනවනම් ගස්කොළන් බලානිදි වෙනස් වෙනවනම් පස්සේ මත මේ ලෝකෙ මොකවත් ඉතුරු වෙලා තියන්නේ එක විදියට. විද්‍යාව කියලා කියන්නේම උපාසක මත වෙනස් වෙන සුළුමයි. අද ඇවිල්ලා මේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් තමයි මේ ඔක්කොම හැදගෙන ඉන්නේ කියලා. කවුද ඒ කියන නිව්ටන්ගේ නියමය නේද? නිව්ටන් එහෙම කියනවා. තවත් ඉද්දාත්මික කියලා කියන ගුරුත්වාකර්ෂණ බලයෙන් මේක හදගන්නේ මේකේ තියෙන ඕසෝන් ස්තරේ කම්පණයට තල්ලු කරනවා. ඒ නිසා තමයි මේක පොළොවට ඇලිලා තියෙන්නේ කියලා කෙනෙක් කිව්වම බලනකොට තියරේ එක හරි. ඒ සමීකරණය හරි. එතකොට කියන මේ නිව්ටන්ට වැරදුනා. ගුරුත්වාකර්ෂණයෙන් ඇලිලා නැහැ මේ උඩින් තල්ලු කරන නිසා තමයි මේක තල්ලු වෙලා ඉර වෙලා තියෙන්නේ කියලා මිනිස්සු එක පිළිගන්නවා. කාලයක් යනකොට මිනිස්සු කියන ඒම එකක් තල්ලු කරන්නේ මේම එකක් ඇදෙන්නේ මේ න්‍යාස්තියේ ඇදගැන්මක් වෙන මේකේ. කොහොම ටික අමතැනීම න්‍යාස්තියට හදිනවා. ඒ න්‍යාස්තිය හැද ගැනීම නිසා තමයි මේ මිනිස්සු ඔක්කොම මේ පොළොට ඇදිලා ඉඳගෙන ඉන්නේ කියලා තවත් එකක් ආපුවම අර දෙකක් අත්හැරලා ඊට පස්සේ මේක පිළිගන්නවා. විද්‍යාව කියලා කියන්නේ හැම මොහොතෙම වෙනස් වෙන සුළු. ඒ නිසා විද්‍යාවෙන් විද්‍යාවෙන් කියන කිසිම දෙයක් අපිට පිළිගන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන දේ විතර අපිට පිළිගන්න පුළුවන්. ඒක අපිට ඒක විස්තර පුරා විද්‍යාවෙන් කියන එකක්වත් අපිට විස්තර කරන්න බෑ. දැන් පුරා විද්‍යාවෙන් ඔප්පු කරලා කියනවා නම් මම කියනවා කෝ ඒ පොත ගේන්න කිව්වම එයා පොත ගේනවා. පොතේ ඔක්කොම විස්තර තියෙනවා. පස්සේ පෙරලා බලනවා රෙෆරන්ස් කියලා කණ්ඩායමක් තියෙන පොත් ටිකක් මේ බලනකොට එයාගේ එකක්වත් නැහැ. එයාගේ ඔළුවේ මොකවත් නැහැ. එයා කරලා තියෙන අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, ඕපදූප ටිකක් එකතු කරලා පොතක් ගැව්වාම එයාට PhD එකක් දීලා තිනවා. දැන් ඒක රිසර්ච් කියලා කියන්නේ ඕපදූපයක් නේ. එහෙමයි. දැන් මිනිස්සේ රිසර්ච් එකක් තනියම හොයාගෙන හදන්නේ නැහැ. මම හදුවා රිසර්ච් එක මගේ රිසර්ච් එක පෙළිය. මේ මේ වේව්ස් වල හැම එකෙම ඩේටා රීඩ් කරන්න පුළුවන් කියලා මම සයන්ටිෆිකලි ඔප්පු කරා. දැන් ප්‍රොෆෙසර් හිතන්නේ එකක්. ඒකේ වේව්ස් එකේ ධාරිතාව හදලා හරියට මම ගණන් හදලා පෙන්නන්න කියලා. හරි පුතා මේක ඔක්කොම හරි. හැබැයි මේක රෙෆරන්ස් නෑ. මං කියන්නේ මේක පිළිගන්න. මේක මේක සාතිකය දෙන්න. එතකොට මේක ඊට පස්සේ රෙෆරන්ස් කරයි මිනිස්සු. නෑ නෑ එහෙම බෑ. මේ දැන් මේක මිනිස්සු හොයාගෙන නැත්නම් රෙෆරන්ස් මං කොහෙන්ද හොයන්නේ? ඒ කොහෙන්ද කියනවා? යුනිවර්සිටි එකේ. ಭಾರತೀಯ යුනිවර්සිටි එකේ. ඒතර මගේ රිසර්ච් එක මේ ගැඹුරු වැඩි ඒකට මේ ලයිබ්‍රරි එකකින් බැලුවම එක එකවත් ඒක රිසර්ච් කරලා නැහැ. රෙෆරන්ස් නැහැ. ඒ නිසා මේක රිජෙක්ට්. ඔව් ඊට පස්සේ මම කිව්වා මේක කන්ෆරන්ස් හෝල් එකේ මයික් එක දෙන්න මම මේක විස්තර කරන්න. මොනවද ප්‍රශ්නේ වල ඔක්කොම උත්තර නැහැ. බෑ මේක රෙෆරන්ස් තියෙන්න ඕනේ. අන්න බලන්න රෙෆරන්ස් කියලා කියන්නේම ඒ කියන්නේ රිසර්ච් කියන්නේම කට කතාමයි. අනුන්ගේ හොපදෝප ටික එකතු කරලා මේ බයින්ඩින් කරුවන් පස්සේ එයා PhD එකක් කළා. බලනකොට මොකවත් එයාගේ නෑ. ඔක්කොම අරවා කිව්වා මෙයා කිව්වා මේම කිව්වා අරක මේම තිනවා. එයා මේම එකක් ඕල ඔයාගෙන තිනවා ලින්ඩා ආරනකොට තාඩුවක් අම්බෙලා තිනවා. ඕම එකක් කියනවා. බලනකොට මොකවත් එයාගේ නෑ. රිසර්ච් කරපු මිනිස්සයා රිසර්ච් කරලා නෑ. අනුන්ගේ රිසර්ච් ටික තමයි රිසර්ච් කරලා තියෙන්නේ. ඒකට PhD එකක් දෙලා. ඔව්. අයිවා යවන්න එපා PhD එක. මගේ අයිවා යවන්න බෑ කිව්වා. ඇයි රෙෆරන්ස් මොකවත් නෑ. මං කියන්නේ උඹලම තියාගන්න නැති මොනවා කරන්නේ? බුදුහාමරේ ධර්මයේ ඒ විදිහම අහන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඒක බුදුහාමුදුරන්ගේ වචන වලින් ඒක කියන්න බෑ. ඒක මිමිකිරි ඉගෙන ගන්න එපා. වොයිස් එක වෙනස් කරලා ඒ විදිහට කතා කරන්න. එහෙම කරන්න. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ තරංගවල වේව්ස් වල තියෙනවා. ඩේටා රීඩ් කරන ඒ ධානය වඩලා තිබුණොත් යාර පුළුවන් ඒකට සමවැදින එක ගන්න. ඒක එයාට එයාගේ වචන වලින් කියන්න පුළුවන්. දැන් මම කියනවනම් මගේ වචන වලින් ඒක එන්නේ. හැබැයි ඒක සම්පූර්ණ බුද්ධ වචනේ. ඒකට ලෝකෙ කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ. ඒකට අවබෝධයක් විදිහට දෙන්නේ. අවබෝධයක්. ප්‍රත්‍යක්ෂ දැනුමක් ඒක. ඒකේ නාම රූප නැහැ. පුද්ගල ස්වභාවය නැහැ. ඒගොල්ලෝ ගෞරවත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එimhe බලාපොරොත්තු වෙන තරකෙන්නේ නැහැ. අරකෙන්නේ පුද්ගලයා නැති වෙන්න ඕනේ. තමන්ගේ ගෞරවය ප්‍රශංසාව මොකවත් නැතුව මිනිස්සුන්ගේ යාපත පිණිස විතරයි ඒක එන්නේ. ඒ මොනොත් තමයි කොරදිනවා. පිරමිඩ් ඇයි ඇදුවේ කියලාද මේ චෛත්‍ය ඇයි ඇදුවේ චෛත්‍ය ඒක මොකක් හරි නෑ ඒකට අපි සරල උත්තර මෙහෙම දෙන්න පුළුවන් ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි මිනිස්සු අඩි අර නිකාර නිකාර මොක්ත වාගේ තියෙන නිසා අර පිරිච්ච ස්වභාවය පෙන්වන්න ඕන නිසා චෛත්‍ය තනින් තන හදලා භූමිය ලස්සන කරයි කියලා අපිට කියන්නත් පුළුවන් හැබැයි දැන් උපාසක මාත්‍ය ඒක පිළිගන්නේ නෑනේ උපාසක මාත්‍ය ඒකට එකඟ වෙන්නේ නෑ එහෙම මේ ඊළඟ වැඩිපුර තිබුණා කියලා චෛත්‍ය ඇදුවා කියලා උපාසක මාත්‍ය මේ චෛත්‍ය විහාර විහාරවල ඔක්කොම ඇදලා තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන දැන් දුටුගැමුණු රජතුමා ගොඩාක් බුදුහාමුදුරන්ට ආදරේ. ඒ වගේම ගොඩාක් ශ්‍රද්ධාවයි. බුදුහාමුදුරන්ට හරියට ගරු කරනවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමිය මේ ලෝකේ බුදුහාමුදුරන්ට කරපු මේ විශේෂ ගෞරවයක් වශයෙන් තමයි ඒවා ගොඩාක් ගොඩනගන්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ඉන්නවා බුදු ගුණ ගොඩාක් වර්ණනා කරනවා. ගොඩාක් බුදුන් වදිනවා. ඉතින් උන්වහන්සේලා චෛත්‍යවල් හදලා වේර විහාර හදලා ඒ තථාගතයන් වහන්සේගේ ගෞරවය පුදන එක ආමිෂය වුණත් ඒක තමයි පැවැත්ම. ශාසනය යන්න එපායි. මොනවාරි පින් වෙන්නේ. පූජේ මේ බුද්ධං කිය කිය හරි මේක ගෙනියන්න එපා ඉදිරියට. එතකොට ඒ ශාසනයේ පැවැත්මට උන්වහන්සේලා වේර විහාරස්ථාන එහෙම ගොඩනගනවා. ඒක වරදක් නෙමෙයි. එතකොට ඒ රජවරුත් ඒ ශාසනය පිරියනවා මේවා තිබුණ නැත්නම් මිනිස්සු වන්දනා කරන්නේ නැහැ, ගාථා කියන්නේ මාසෙකට එක දවසක්වත් වඳින්න යන්න තැනක් නැහැ. එතකොට මේක නැතිවම යනවනේ. ඒ නිසා මේ රාතන් වහන්සේලාගෙන් ඉඟියක් තිබුණාට, මාර්ගඵලලාගෙන් ඉඟියක් තිබුණාට මාසෙට එක සැරයක් පුත්විජන කට්ටිය පන්සලටවත් ගිහින් හිටියද අර බෞද්ධයා කියන නම රැගෙනවනේ. මේක රැකෙන්න ඕනේ නිසා මේ ගොඩාක් දේවල් ගොඩ නැගුවා. ඒවල ප්‍රතිරුව තමයි ගරා වැටිලා නැවත නැවත ප්‍රතිසංස්කරණය වෙලා මේව පවතින්නේ. හේතුව මේ ලෝකේ මේ අර යුනිවර්සල් මැග්නටිසම් කියලා කියනවා. විශ්ව කාන්දම් බලයක්. ඒක ගොඩාක් දුරට මේ පිරමිඩ් වාගේ අර අතර පැත්තෙන් එම උලවාගේ හැදුවොත් ඒ උලට හැදෙනවා කියලා කියනවා. දැන් ඒක හොඳම එකක් තමයි මේ බොඩි එකක්, මැරිච්ච කෙනෙක්ගේ බොඩි එකක් සාමාන්‍යයෙන් අඩි 25ක් විතර උසට පිරමිඩ් එකක් හදනවා. උලක් වගේ. එහෙම නැත්නම් බෝධියක් හදලා ඇතුලේ තියලා තැම්පත් කෙරුවොත් සාමාන්‍ය අවුරුදු දෙක තුනක් ගියා බොඩිය නරක් වෙන්නේ නැහැ. බොඩිය එහෙම රැකෙනවා. ඒකට හේතුව තමයි අර යුනිවර්සල් මැග්නටිසම් එක ඇදෙනකොට අර කයේ තියෙන බයෝ මැග්නටිසම් එකේ ධාරිතාව අඩු වෙන්න නැති වෙන්න එපා මේක සම්පූර්ණ එළියට ගියාම තමයි මේක ඕජාවල් ගලන්නේ. මේ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ මැග්නටිසම් වලින්. චුම්බකයෙන් තමයි මේ සෛල ඔක්කොම ඇදලා නැත්නම් මේ සෛල ඔක්කොම දරබරස් කරලා වැටෙනවා. අර පොඩියට පොඩි පොඩි අඩු කුසලම තට්ටු කරාම ඔක්කොම වැටෙන්නේ. ඒ වගේ මේ සයිලොක මේ බලාගෙන ඉඳි එහෙම කඩම් වැටෙනවා. ඇලෙනවා දූවිල්ල වගේ. ඇලෙන්නේ නැත්නම් මැග්නටිසමෙන් මේක අල්ලාගෙන ඉන්න නිසා. මේ මැරුණයි කියලා කියනකොට මේ මැග්නටිසම පොඩ පොඩ පොඩ පොඩ එළියට යනවා. එළියට ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා සම්පූර්ණ එළියට ගියාම මේක ඒමම වැරෑලි වෙලා මේ පොළවට පස් වාගේ ඒම නිකන් ගලනවා වතුර වාගේ. ඒ සයිලොක. එතකොට අර මේ පිරමිඩ් එකෙන් කරන්නේ අර උලෙන් අරක අදිනවා. ඒ පිරමිඩ් එකේ උලට මේ තඹ පොතක් වාගේ ඇදුවොත් මීට වඩා හදිනවා. ඒ අදිනකොට ඇතුලේ තියෙන එක මේ නරක් වෙන්නේ එහෙම විද්‍යාවක් තියෙනවා. ඒ නිසා තමයි අර ගොඩාක් අර පිරමිඩ් වගේ ඒවා හදන්නේ. එතකොට අර යුනිවර්සල් මැග්නටිසම් එකේ ගොඩාක් හදිනවා. අදිනකොට ඒක වටේ ඉන්න මිනිසුන්ට අර ප්‍රාණිය ගොඩාක් වැඩි. දැන් ගොඩාක් කම්මැලි වාගේ තේට්ටුවෙන් ගිහලා බයිනවා රුවන්වැලි සෑයලම. බෑරලා සෑයලමට ගියාම මාර ඇඟට එකක් එනවා. ඒ ඇයි එන්නේ අරකට ඇදෙන ප්‍රමාණය නිසා ඒ පැත්තවල මේ ගොඩාක් අර මේ මැග්නටිසම් ප්‍රමාණය වැඩි. දැන් සයන්ස් වලින් කියනකොට අපි කියනවා යුනිවර්සල් මැග්නටිසම් කියලා. මේ සාමාන්‍ය ඉතින් මේ අර යෝගී යෝග වල ඒ ශාස්ත්‍රයට අපි පාවිච්චි කරනකොට සාමාන්‍ය අපි කියන විශ්ව ශක්තිය කියලා. යුනිවර්ස් පවර් කියලා. ඒවා මේ වැඩිපුර උපාසක මාත්‍ය රිසර්ච් කරලා ඔයලා ඔප්පු කරලා එහෙම ගවේෂණය කරයි කියලා අපට ප්‍රයෝජනෙ අඩුයි. එහෙමයි. අවංකවම දැන් මේ මම ඒ කාලේ කරපු රිසර්ච් එකේම උපාසක මාත්‍යට කියවන උපාසක මාත්‍යට කලන්තයද ඒක. ඒ තරම් මම රිසර්ච් කරා. රිසර්ච් කළා හැම සෑයීමටපත් වෙලා පස්සේ මට හිතුණා මේ ඔක්කොම බොරු. මේ හැමදේම බොරු. දැන් ඒවා හොයලා දැනගත්තයි කියලා මොකවත් වෙන්න තවත් සිත අවුල් වෙන එකනේ. මම මෙච්චර දේවල් දැනගෙන ඉන්නවයි කියලා එකක් තමයි හැදෙන්නේ. මාන්නයක් තමයි හැදෙන්නේ. ඒකේ මේ සිත නිරෝධ වෙන්නේ මම මොකවත් දන්නේ කියලා ඒ කියන මානසිකත්වය අර දන්නකට වඩා වටිනවා. පස්සේ තමයි මට කල්පනා වුණේ මේ පෝටලේ ආම්දුර මෙච්චර කාලයක් රාත්තුන් නැත්තේ ඇයි සුල්ලපන්තක මේ ඇයෙනකොට රාත්තුනේ ඇයි කියලා දන්නකොට එයා මොකවත් දන්නේ ඒ නිසා ටග්ගල රාත්තු මේ ඔක්කොම දන්නවනේ. දැන් බුදුහාමුදුර මොනවාර කියනකොට කියනවා නෑනේ වෙන්න බෑ. ආවල්තන බුදුහාමුදුර මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. ඇයි ත්‍රිපිටකයේ කටපාඩම්. එයාට පාදන්න බෑ. දන්නවා වැඩි වුණාම මේ මාර්ගයේ පරක්කුයි.